රාජිත සේනාරත්න කරු අමාත්‍ය ඒ නිසා ලුණු වලට බදු ගහන්න බය වෙන්නේ නැහැ කියලා මම හිතන්නේ එතුමා අදහස් කරන්නේ බදු ගහලා සී නිසා ලුණු පරිභෝජනය අඩු කරලා රටේ සෞඛ්‍ය තත්ත්වය මහජනයාගේ නන්වන්න පුළුවන් කියලා. අපි කියනවා එතුමා ඒ බය නැහැ කියලා කිව්වට ඒක පට්ටපල් බොරුවක් කියලා. එතුමාගේ එතුමාත් එතුමාගේ අමාත්‍යාංශයේ ඉන්න ඔය ආහාර පනත කළමනාකරණය කරන නිලධාරීනුත් ඇත්තටම පණ බයයි මේ බහුජාතික සමාගම් වලට. දැන් ඔවුන් මේ පොල්තෙල් ලුණු සීනි කියන මේ ශිෂ්ටාචාරය පටන් ගත්ත කාලේ ඉඳලා අවුරුදු දහස් ගාණක් ආහාරයට ගත්ත දේවල් ගැන කතා කරාට බහුජාතික සමාගම් වලින් හඳුන්වලා දීලා මහජන සෞඛ්‍යයට බරපතල තරජනයක් වෙලා තියෙන ආහාර වර්ග ගැන වචනයක් කතා කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට වර්ෂයකට අජිනමෝටෝ කියන මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන විෂ සහිත රසකාරකය. මේ වැඩියාව සහ ස්ථූලභාවයට හේතු වෙනවා කියලා පරීක්ෂණ මගින් හොයාගෙන තියෙන මේ රසකාරකය වර්ෂයකට මෙට්‍රික් ටන් 2000ක් රටට ආනයනය කරනවා. බහුජාතික සමාගම් වල පැකට් කරලා විකුණන ওই නූඩල්ස් වර්ග කොත්තු වර්ග වගේ ඒවා විකුණන්නේ මේ මේ අජිනමෝටෝ දාලා. ඒවා දැම්මේ නැත්නම් බල්ලෙක්වත් ඒවා කන්නේ නැහැ. හැබැයි ඒක තහනම් කරන්න හරි ඒක පාලනය කරන්න හරි කිසිදු පියවරක් මේ අමාත්‍යාංශ නිලධාරීන් ගන්න සමාගම් වලට බයයි. අනික් පැත්තෙන් ගත්තම පාම් පිටි. පාම්පිටි බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් මේ වෙනකොට මේ ආණ්ඩුව ආවට පස්සේ පාම්පිටි වල මිල 12යි 50කින් අඩු කරලා දිනවා කිලෝග්‍රෑම් එකක නිසා පාම්පිටි පරිභෝජනයේ බරපතල ලෙස ඉහළ ගිහලා තිනවා 130ත් 40ත් අතර ප්‍රමාණයකින් ඒ නිසාම අද වීවි කුරාන්න දරුව වීකෝවිය මහපාරේ වී කොට ගහගෙන බලාගෙන ඉන්නවා ඉතින් මේ මේ බහුජාතික සමාගම් වලට බලපාන මේ ප්‍රශ්නේ අත ගහන්නේ ඒකට බයයි අපි කියන බය නැත්තම් පාම්පිටි වලට අඩු කරපු මිල අමුතුවෙන් වැඩි කරන්න ඕනේ අඩු කරපෙක නැහස වැඩි කරන්න. එහෙම කරලා පාම්පිටි පරිභෝජනය අඩු කරන්න උත්සාහ කරන්න කියලා ඒක කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන වලවත් කැන්ටින් වලවත් ස්පිරිතාල වලවත් පාම් පරිභෝජනය අඩු කරන්න නිශ්චිත පියවරක් අරගෙන නැහැ. ඒකට බයයි. මේ බහුජාතික සමාගම් වලට බයයි. මේ රටේ ඉතිහාසයේ පොල්තෙල් කියන ආහාරය මේ රටේ දේශීය නිෂ්පාදනය ඒක පරිභෝජනය අඩු කරලා වෙන පිටරටින් ආනයනය කරන තෙල් වර්ග ප්‍රචලිත කරන්න විශාල කුමන්ත්‍රණයක් දියත් වුණා. මේ නැවත වටයකින් ඒක මේ කරන්න හදන්නේ. අනිත් පැත්තෙන් ගත්තම සීනි ලුණු කියන ඒවා ඒවා ඒ ආහාර විකුණන ආයතන වලින් විශාල වශයෙන් වැඩිපුර ඒවා දාලා විකුණනවා නම් ඒව පාලනය කරන්න පියවර ගන්න ඕනේ මහජනයාට අධ්‍යාපනයෙන් ඊට අදාළ පියවර ගන්න ඕනේ ඒක බදු ගහලා ඒක අඩු කරන්න පුළුවන් කියලා අපි කල්පනා කරන්නේ බදු ගහලා නීති දානවා නම් ඉස්සෙල්ලම පටන් ගන්න මේ කියන අජිනෝමෝටෝ එහෙම නැත්නම් මොනොසෝඩු මොනොසෝඩියම් ග්ලූටමේට් නවත්තන්න පාම්පිටි පරිභෝජනය අඩු කරන්න ඒ පියවර අරගෙන ඊට පස්සේ කරන කතා කරනවා නම් අපි කියනවා මේවා කරන්න බය නැහැ කියලා. නමුත් ඇත්ත තත්ත්වය මේ මේ අමාත්‍යවරයා ප්‍රතිමාගේ නිලධාරියුත් මේ බෞද්ධාතික සමාජංග වලට පටබල් මේ මේ බයයි ඒ වගේ ඒ නිසා තමයි මේ බොරු කියමින් තමන් බය නැහැ කියලා සමාජය